එහෙමනම් හොඳින් අහන්න. මේ දෙපොළොස්මේ මේ ඇට ධාතු විභංග සූත්‍රයේ සලාත් විභංග සූත්‍රයේ ච විඥානකාය වේතබ්බා කියන කොටසයි විස්තර කළේ. අද එනිසා කියන්න තියෙන්නේ චේතස්සකාය වේතබ්බා කියන කොටස. ස්පර්ශහයක් තියෙනවා ඒක දතිතේ කියන කොටස. චේතස්සකාය වේතබ්බා කියන කෝපණයට අනුත්තම් කියන චේතන පටිච්ච උත්සන්න චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ ධාන සම්පස්සෝ විභා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ චක්ෂකාය වේදිතබ්බාති इति යන්තං උත්තං ඉදමෙතං පටිච්ච උත්තං එමය බුදුජානන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ චක්කු සම්පස්සේ සෝත සම්පස්සේ ධාන සම්පස්සේ ජීවා සම්පස්සේ කාය සම්පස්සේ සහ මනෝ සම්පස්සේ කියන කොටස් අය දැක්වීම සඳහායි පංච පක්ෂකායා වේදි සබ්බා කියන එක බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ ස්පර්ශය කියන්නේ ස්පර්ශය කියන එකට සිංහලෙන් කියන්නේ සාමාන්‍ය ස්පර්ශය කියලා. ඒක අපි යමක් අතින් අල්ලන විට ඇති වෙන ස්පර්ශය වාගේ එකක් නෙවෙයි. මනස අරමුණක් ස්පර්ශකේමයි මෙතන ස්පර්ශය කියන එකෙන් අදහස් කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු මේ අයගේ නිවෙස් ගැන දැන් සිහිපත් කළොත් එහෙම මනසට තමාගේ නිවස අරමුණු වෙනවා පෙනෙනවා ඒක ඒ නිවස කියන අරමුණ මනසින් ස්පර්ශ කරනවා අන්න ඒක ඒක තමයි මෙතන පස්සේ කියන එකෙන් අදහස් කරන ලබන්නේ ඒකට ඇහැට දැනෙන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කායට දැනෙන ස්පර්ශ සහ මනසට දැනෙන විවිධ අරමුණු මනසින් ස්පර්ශ කිරීමයි මෙතන ස්පර්ශය කියන්නේ කියන කරුණ තේරුම් ගන්න. මේ ස්පර්ශයේ බුදුරජාණන් වහන්සේ දක්වනවා චක්කුංච පටිච්ච රූපේට උපදිත චක්ක විඥානං සින්න සංගතේ චක්ක සම්පස්සෝ ආදී වශයෙන් ඇසයි රූපයයි නිසා චක්ක විඥානය ඇතිවෙනවා චක්කුංච පටිච්ච රූපේට උපදිත චක්ක විඥානං සින්න සංගතේ චක්ක සම්පස්සෝ මේ තිදෙනාගේ එකතුවට ඒ කියන්නේ ඇසයි රූපයයි චක්ක විඥානයයි කියන කොටස් තුනේ එකතුවට චක්ක සම්පස්සය කියලා කියනවා ශෝතං පටිච්ච සබ්දේ ච උත්පද්‍යති ශෝත විඥානං තින්න සංගති ශෝත ශෝත සම්පස්සෝ ශබ්දයයි කණයි නිසා පහළ වෙන ශෝත විඥානේ එතකොට මේ ශබ්දයයි කණයි ශෝත විඥානය කියන කොටස් තුනටම ශෝත සම්පස්සේ තියෙනවා ගහනංච පටිච්ච ගන්ධේ ච උත්පද්‍යති ගහන විඥානං තින්න සංගති ගහන සම්පස්සෝ නාශයයි ගන්ධ ශෝණ්ඩයි ගාන විඥානය කියන කොටස් තුනට තමයි ගහන සම්පස්සේ කියන්නේ මෙලෙසින්ම දිවයි දිවට දැනෙන රසයි ඒ නිසා පහළන විඥානය යන කොටස් තුනට අපි කියන්නේ විභව සංකප්පය කියලා. කයයි කයට ලැබෙන විවිධ ස්පර්ශ වන දේවල් ඒවට කියන්නේ පොට්ටබ්බ රූප කියලා. ඒ පොට්ටබ්බයි. ඒ වගේම කාය විඥානය කරන කොටස් තුන හඳුන්වනු ලබන්නේ කාය සංපස්සේ නමින්. මනසයි මනසට දැනෙන විවිධ අරමුණු ඒවා හඳුන්වන්නේ ධම්මාරම්මන කියලා. ඒතකොට මනසයි ධම්මාරම්මනයි මනෝවිඥානය කියන කොටස් තුන එකතුට තමයි මනෝ සංපස්සේ කියන්නේ. මෙහිදී මේ ස්පර්ශය ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතුපාදක වන්නේ විඥානයේ ඇතිවීම විඥානයේ පැවැත්ම. දැන් ඇහැ ස්වභාවික වශයෙන්ම ඔලේ පැත්තක ඇති ඇති නැති නැති වෙන රූප කොටසක් වශයෙන් පවතිනවා. ඒ වගේම ඇහැට පෙනෙන විවිධ රූප පණ ඇති හෝ පණ ඇති ආදී විශේෂ රූපයක් හරි ඒවත් ඔහේ පැත්තක පවතිනවා. අසතිබෝ පමණින් රූපතිබෝ පමණින් චක්ක විඥානයක් ඇති වෙලා නැත්නම් චක්කු සංපස්සයක් ඇතිවන්නේ. අනිත් එක ඇසෙන් අපට ප්‍රයෝජනයක් නැහැ චක්ක විඥානය ඇති වෙන්නේ නැත්නම්. එතකොට ඇස කියන එක මලමිනියක තියෙන ඇසක් වගේ. අපි හිතමු කෙනෙක් ඝන කළුවර කාමරයක හිර කරලා තිබුණා ඒ සමානයක් දෙකක් එතකොට ඒ කාල පරිච්ඡේදය තුළම ඔහුට ඇහෙන කිසිම පළක් නැහැ ප්‍රයෝජනයක් නැහැ. දකින්නට බෑ රූප. ඒක හරියට මලමිණියක තියෙන ඇහක් වගේ කිසිම පළක් ප්‍රයෝජනයක් ගන්නට බැරි ඉන්ද්‍රිය ධර්මයක් පමණයි. කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැති තැනක අපි බොහෝ වෙලා හිටියානම් එහෙම බොහෝ කාලයක් හිටියානම් එහෙම කන තියනවාද කියලා අපි දන්නේ නැහැ. ඒක නිසා ඒකත් මැරුණු කෙනෙකුගේ කනක් වාගේ තත්වයකටපත් වෙනවා. මේ වගේ තමයි අනෙක් ඉන්ද්‍රියනේ. මේදී අදහස් වන්නේ මේකෙන් අදහස් කරන ලබන්නේ මේ අශකන නාසය දේව ශරීර ආදී ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රියාත්මක වන්නට නම් අනිවාර්යයෙන්ම විඥාන ස්කන්ධයේ ප්‍රවස්න අවශ්‍යයි. ඒ විඥානයක් ඇතිුනේ නැත්නම් මේ ඉන්ද්‍රිය ධර්ම තියනවාද කියලා අපි දන්නේ නැහැ. දැන් කාය විඥානය ඇතිුනේ නැත්නම් එහෙම ශරීරයේ යම් කොටසක් දැස අපි අවධානය යොමු නොකළොත් එම අපිට ඒ කය තියෙනවාද කියලා තේරෙන්නේ නැහැ. දැන් උදාහරණ වශයෙන් කතා කරනවා නම් අපේ පිටපැත්ත අපි සිහිපත් කළොත් පමණක් මනසින් ගිහිල්ලා ඒක ස්පර්ශ කරන නිසා අපිට ඒ පිට තියෙනවා කියලා තේරෙනවා නැත්නම් ඒක ඉස්සෙල්ලා ඒ පිට තියෙනවද නැද්ද කියලාවත් අපි දන්නේ යටිපතුලට අවධානය යොමු කළොත් එහෙම දැන් මනසින් ගිහිලා ඒක ස්පර්ශ කරන නිසා යටිපතුල දිස් වෙනවා මනසට පේනවා තේරෙනවා ඊට පෙරතමෙන් මේ යටිපතුලක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ මේ විදිහට මේ විඥාන ස්කන්ධේ පැවැත්ම තමයි ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ පැවැත්ම තුළ තියෙන වැදගත්ම කොටස ඒ වගේම බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණු ධම්ම කියන අරමුණු මේමගේ වැදගත් භාවයකුත් නැහැ ඒවා අපට හම් වෙලා ඒ අපේ ඉන්ද්‍රියන් හම් වෙලා ඒ තුලින් දැනීමක් පහළුනේ නැත්නම් දැන් ඇහැට රූපයක් පෙනිලා ඒ පිළිබඳ දැනීමක් ඇති උනේ නැත්නම් ඒ ලෝකේ කොයි රූපයක් අප තිබුණත් අපිට ඉන් වැඩක් නැහැ කනට ශබ්දයක් ඇහෙලා දැනීමක් ඇති වුණ ඇති වුණොත් පමණයි ඒ ශබ්දයෙන් අපිට වැඩක් තියෙන්නේ. අනිත් ලෝකයේ තියෙන කවර ශබ්දයක් වුණත් අපිට වැඩක් නෑ. ඒවා පිළිබඳ දැනීමක් අපගේ සිත තුළ පහළ වුණේ නැත්නම්. මේ විදිහටයි අනිත් අරමුණු. එතකොට මේ බාහිර අරමුණු වල වැදගත් භාවය රඳා පවතින්නේ තමාගේ සිත තුළ විඥානස්කන්ධයේ පැවැත්ම ඇති වී පැවතී නැති වී ගියොත් පමණයි. ඊළඟට චක්ක විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, දිවවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන්නේ. මේ විඥානයන්ගේ පැවැත්ම ඇතිගෙන හේතුන් නිසා විඥාන ඇතිවීමට හේතු තිබෙන නිසා විඥාන ඇති වුණා විනා අපේ කැමැත්තට අනුව මේ විඥාන ඇතිවන්නේ නැහැ. ඒ කාරණාව තේරුම් ගන්නට ඕන. එතකොට ඇහැ ගැන කතා කරනවා නම් ඇසයි රූපයයි චක්කු විඥානයයි කියන කොටස් තුනේ එකතුවට චක්කු සම්පස්සේ කියන බව අපි කලින් ප්‍රකාශ කළා. ඒ චක්කු සම්පස්සේ ඇතිවීමට ප්‍රධානතම හේතුව වූයේ චක්කු විඥානය. විඥානයේ පැවැත්ම. ඇහැති වූ පමණින් රූපති වූ පමණින් චක්කු සම්පස්සයක් කවදාවත් ඇතිවන්නේ නැහැ. කන තිබූ පමණින් ශබ්ද තිබූ පමණින් සෝත සම්පස්සයක් කවදාවත් ඇතිවන්නේ නැහැ. සෝත විඥානයේ දැනිට උනේ නැත්නම්. ඒක නිසා මේ පස්වය කියන එකේ ප්‍රධානතම කාරණාව වන්නේ විඥානයේ පැවැත්ම කියන එක තේරුම් ගත යුතුයි. අනිත් ඉන්ද්‍රියන්ටත් එහෙමයි. අස කන දෙක අස කන කියන කොටස් දෙක පමණයි අපි කියේ. අනිත් ඉන්ද්‍රියන්ටත් එහෙමයි. ඒ ඒ විඥානයන් පහළ වුණේ නැත්නම් ඒ ස්පර්ශ ජනිත වන්නේ නැහැ. ඊළඟට මේ පස්සේ කියන එකේ තියෙනවා යම්කිසි මුලාවක් ඒකත් තේරුම් ගන්නට ඕන. ස්පර්ශකාය වේදිකබ්බා මේ ස්පර්ශකාය කොටස් 6 දතේසේ කියන කරුණ දැනගන්නා විට අපි දතේතු කරුණ රාශියක් තිබෙනවා. එයින් එකක් තමයි මේ දැන් මේ කියන්නේ ස්පර්ශකාය හයේ තියෙන මුලාව. ඇහැ කියන එක ප්‍රඥාක්තියක්. රූප කියන එක ප්‍රඥාක්තියක්. චක්කු විඥානය කියන එක ප්‍රඥාක්තියක්. ඒක නිසාම චක්කු සම්පස්සේ කියන එකත් ප්‍රඥාක්තියක් විය යුතුයි. ප්‍රඥාත්ය කියන්නේ අපි සිතෙන් සිතාගෙන සම්මත කරගෙන සිටින දෙයක් සත්‍ය වශයෙන් තියෙන දෙයක් නෙවෙයි. දැන් ඇස කියලා අපි ඇහැට හඳුනා ගැනීම සඳහා කතා කරනවා. ඇත්ත වශයෙන්ම ඇස කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතරයි. ඒ මූල ධාතු හතර නිසා ඇති උපාදාය රූප කොටසකුයි පමණයි. ඒ මූල ධාතු අතරත් උපාදාය රූප කොටස නිරන්තරයෙන් ඇති ඇති නැති නැති යන ඒ හැර සත්‍ය වශයෙන් ඇස කියලා දෙයක් නැහැ ඒක නිසා ඇස කියන එක ප්‍රඥාක්තිය. අපි සම්මත කරගෙන තියෙනවා හඳුනා ගැනීම සඳහා විවහාර කිරීමේ පහසුව සඳහා ඇස කිය. ඒක එතකොට ප්‍රඥාක්තිය සම්මතිය. ඇසට පෙනෙන රූපත් සනිකරම සම්මුතියක් නැත්නම් ප්‍රඥාක්තියක්. මොකද ඇසට පෙනෙන රූප වලදී අපි දකින්නේ ඕනෑම රූපයක මතුපිට පෘෂ්ඨයේ තියෙන වර්ණ රූපේ පමණයි. වර්ණ රූපය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතරෙන් ඇතිවෙච්ච උපාදාය රූපයක්. ඒ හැර ඒ වර්ණ රූපේ හැර වෙන දෙයක් ඇහැට දකින්නට බෑ. නමුත් ඇහැට රූපයක් දැක්කාට පස්සේ සිතින් අපි ඒව හඳුනා ගන්නවා විවිධාකාරයෙන්. මේක අතක්ය, පයක්ය, මුහුණක්ය, ගැහණියක්ය, මිනිහෙක්ය, නැත්නම් ගහක්ය, ගෙයක්ය, දොරක්ය, පුටුවක්ය, මේෂයක්ය ආදී විවිධාකාරයි. මෙතන මේ සෑම එකක්ම ප්‍රඥාති. දැන් පුටුව කියලා ගත්තොත් එහෙම සත්‍ය වශයෙන් අපි දකින්නේ ඇහැට ඒ පුටුවේ මතු පිටින් දිස්සන වර්ණ රූපේ පමණයි. වෙන කිසිවක් අපි දකින්නේ නැහැ. අපිට ඒකේ හැඩයක් දිස්සනොත් ඒ හැඩේ විවිධ විවිධ පැති වලින් ගන්නකොට විවිධ විවිධ ආකාරයට පෙනෙන්නේ ඒක නිසා නියම හැඩයක් ඇහැට දකින්නටත් බැහැ. එතකොට පුතෝ කියන්නේ සත්‍ය වශයෙන්ම අර ලී කෑලි ටිකක් කකුල් හතරක් විදියට ඒක හදලා උඩ තට්ටුවක් හදලා ඇඳක් වගේ එකක් හදලා ඒ ඔක්කොම ලී කෑලි එකතු ලී කෑලි කොටසක් කීපයක් එකතු කරලා පුතුවේ ස්වරූපයට හදලා තියෙනවා. ඒ ඒකට අනුකූල වන ආකාරය පුතුවක් හැදෙන්නට සුදුසු පරිදි. ඉතින් මේ පුතුව කියලා සත්‍ය වශයෙන් දෙයක් නෑ. ඒක නමුත් ප්‍රඥාක්ෂ සම්මුතියක් පමණයි. එතකොට ඇහැට පෙනෙන රෑම රූපයක්ම ප්‍රඥාක්තියක්. මේක පැහැදිලිවම තේරුම් ගත යුතුයි. ඊළඟට චක්කු විඥානය කියන එක ප්‍රඥාක්තියක් කියලා මා කලින් කිව්වා. ගිය වාරයේදී විඥාන ස්කන්ධ ගැන කතා කරන විට මේ ඇයිද කියවා මතක ඇති. විවිධ ඉන්ධන වර්ග නිසා විවිධාකාර ඉන්ධන පත්තු කරලා තියෙනවා නම් ඒ ඉන්ධන අපි ඒ ඉන්ධන නාමයෙන් හඳුන්වනවා ඒක. බුදුහාමුදුරුවෝ දැක්කෝ උපමාව. ගොම නිසා ඉන්ධනපත් වෙනවා නම් ගොම ඉන්ධන කියන. ගොම ඉන්ධන කියනවා. රොඩු නිසා ඉන්ධන ඇති වෙනවා නම් රොඩු ඉන්ධන කියනවා ආදී වශයෙන්. ඉන්ධන ඉන්ධන වශයෙන් එකයි තේජෝ ධාතුව තේජෝ ධාතුවමයි. මේ වගේ ඇහැට පෙනෙන රූප හඳුනා ගැනීමේදී දැනීමක් ඇති වෙනවා ඒ දැනීම අපි හඳුනාගත යුතු නිසා අපි සම්මත කරගෙන සිටිනවා මේකට චක්කු විඥානය කියලා කියමු කියලා. කනට ශබ්දයක් ඇසුණාට පසු දැනීමක් ඇති වෙනවා. ඒ දැනීම හඳුනා ගැනීම සඳහා ඒකට සෝත විඥානය කියන ප්‍රඥාක්තිය සම්මුතිය අපි ඇති කරගෙන තියෙනවා. එතකොට චක්කු විඥානාදී විඥාන ස්කන්ධ ඔක්කොම ප්‍රඥාක්තිය දැනීමක් තිබෙනවා. දැනීම හඳුනා ගැනීමට සම්මුතියක් දාලා තියෙනවා. දැන් මේකට තේරෙන ඇස කියන එකත් ප්‍රඥාක්තියක් ඇසට තියෙන රූපත් ප්‍රඥාක්තියක් ඒ වගේම චක්කු විඥාන ප්‍රඥාක්තියක් මේ අනුසාරයෙන්ම මේ ඇයි තේරුම් ගත යුතුයි කන ශබ්ද සාසෝත විඥාන නාසය ගඳ සුවඳ සාගී ධාන විඥාන ආදී සසු ඉන්ද්‍රිය ධර්මයන් ඒවට අරමුණු වන අරමුණු සහ ඒ නිසා පහළ වෙන විඥාන සියල්ලම ප්‍රඥාක්තිය බව එතකොට ඒ නිසා පහළ වෙන චක්කු සංපස්සේ ඇසයි රූපය චක්කු විඥානය නිසා චක්කු සංපස්සේ ඇති වෙනවා නම් ඇසත් රූපයත් චක්කු විඥානයත් කියන කොටස් තුනම ප්‍රඥාක්තියක් නම් චක්කු සංපස්සයන් ප්‍රඥාක්තියක් දීපේ මේක නිසා මදුපිණ්ඩික කියන මධ්‍යම නිකායේ සූත්‍රය සූත්‍රයේ දැක්වෙනවා සෝතවසෝ චක්කුස්මේ සතේ රූපේ සතේ චක්කු විඥානේ සතේ පස්ස පඤ්ඤාක්යෙන් පඤ්ඤාතස්සදීති ඊතහන මේතම් විජ්ජතුය ඇස තිබෙනවා නම් රූප තිබෙනවා නම් චක්කු විඥානේ තිබෙනවා නම් මේ ස්පර්ශයේ පණවන්නට පුළුවන් කියන කාරණාව සිදුවිය හැක්කක් ඒකෙම ප්‍රතිවිරුද්ධ පැත්තක් දක්වලා තියෙනවා චක්කස්මින් අසතේ රූපේ අසතේ චක් විඥානේ අසතේ පස්ස පඤ්ඤක්ෙන් පඤ්ඤා පෙස්සතිති නේසංතහන විජ්ජති ඇසක් නැත්නම් රූපයක් නැත්නම් චක්කු විඥානයකුත් නැත්නම් ස්පර්ශය කියන ඒ ප්‍රඥාත්යේ පණවන්නට පුළුවන් කියන කාරණාව කවදාවත් සිදුවන්නේ එතකොට ස්පර්ශය කියන එක ප්‍රඥාත්යක් වශයෙන් හඳුනා ගත යුතුයි මේක තේරුම් ගැනීමට පහසු වෙන්නට මම මේ උපමාවක් කියනවා එකම ගානට තියෙන දී කෑලි තුනක් හරියට දෙදින් තියෙන දී කෑලි තුනක් ගත්තා කියලා හිතන්න මේ කෑලි තුන එකිනෙකට කොන් සම්බන්ධ වෙන ආකාරයෙන් අපි ලැබුවොත් එහෙම අපිට දිස්සෙනවා ත්‍රිකෝණයක්. ත්‍රිකෝණය කියලා අපිට ඒක දිස්සුණාට එහි තියෙන්නේ කෝටු කෑලි තුන පමණයි. එතකොට ත්‍රිකෝණය කියලා සත්‍ය වශයෙන් දෙයක් නෑ කෝටි කෝටු කෑලි තුනක් එතන තිබෙනවා. කෝටු කෑලි තුනම ත්‍රිකෝණයක් නෙවෙයි හැබැයි. කෝටු කෑලි තුනම ත්‍රිකෝණය වෙනවනම් ඒ කෝටු කෑලි තුන කවර ආකාරයෙන් ලැබුවත් ත්‍රිකෝණයක් විය යුතුයි. එකක් උඩ එකක් ලැබුවත් ළඟින් ළඟින් පෙළට හිටෙව්වත් ඈතින් ඈතින් ලැබුවත් ওই විදිහට දැක්වත් ත්‍රිකෝණයක් වේ. එහෙම වන්නේ නැහැ. එතකොට මේ ත්‍රිකෝණය කියන එක ප්‍රඥාක්තියක් කියන එක මේ ඇයට තේරුම් ගන්නට පුළුවන්. මේ වගේ තමයි ඇසයි රූපයේ ගැටීම නිසා චක්ක විඥානය ඇති වෙනවා. ඒ ඇස රූපේ චක්ක විඥානය කියන කොටස් තුනේ එකතුවට චක්ක සංපස්සේ කියනවා මේ පස්සේ කියන එක ප්‍රඥාක්තියක්. කනයි ශබ්දයි ගැටීම නිසා සෝත විඥානේ ඇති වෙනවා ඒ නිසා සෝත සංපස්සේ ඇති වෙනවා මේ සෝත සංපස්සයත් ප්‍රඥාප්තියක් මේ අනුසාරයෙන් මේ අය අනිත්‍යයෙන් දැනගත් තේරුම් ගන්න ඕන මේ ඔක්කොම ස්පර්ශ කියන්නේ ප්‍රඥාප්තියක් කියන කරුණ. මේක දැන් තේරෙනවා පස්සේ කියන්නේ මොකක්ද පස්සේ කියන එකේ ස්වરૂපය මොකක්ද පස්සේදී අපි මුලා විය හැක්කේ කෙසේද කියන කරුණ. ඒක අමතරව පස්සකායා වේදිතබ්බා කියනකොටම අපි දතේතේ පස්සපච්චය වේදනා කියන කොටසක්. පස්සේ නිසා වේදනාවක් ඇති වෙනවා කියන කරුණ. මේ අය එක අහලා තියෙන කාරණාව පස්සපච්චය වේදනා කියන ඒ ධර්ම කොටස. හැම ස්පර්ශයක් වලින්ම වේදනාවක් ගෙන දෙනවද කියන කරුණ තේරුම් ගත යුතුයි. දැන් අපි හිතමු මේ ඉස්සරහා තියෙන පාරේ නෑ දැන් ගමන් කරනවා. ගමන් කරනකොට ওই පාරේ දෙපැත්තේ තියෙන තනකොළ දකින්නවා, ගස් දකින්නවා, නැත්නම් ওই ලයිට් කණු, ගල් කැට වාගේවා දකින්නවා. ඇහැ තියෙනවා ඇහැට ඒ රූප ගැටුණා ඒක නිසා චක්කු විඥාන පහළ වුණා හැම විටම මේ හැම අවස්ථාවෙම චක්කු සංපස්සය දැනිට වුණා නමුත් ඒ පිළිබඳ කිසිම වේදනාවක් මේ ඇති දැනිට වෙනවා ප්‍රකට වන ආකාරයේ කිසිම වේදනාවක් නැහැ. ඔය අභිධර්මයේ වැනි පොත් ඉගෙන ගත්ත අයට ඕනනම් තර්ක කරන්නට පුළුවන්. මෙතන ඊටාම සියුම් නොදේ නොතේරෙන තරම් සියුම් උපේක්ෂා වේදනාව ජනිත වෙනවා කියලා. ඒකෙන් ඒකෙන් අපට ඇති තරම් ප්‍රයෝජනයක් නැහැ. මොකද අපට ස්පර්ශය නිසා යම් වේදනාවක් ඇති වුණොත් ඒ වේදනාව නිසා තමයි නැවත නැවත සංඥා ජනිත කරගන්නේ සංස්කාර ඇති කරගන්නේ ඒ පිළිබඳව සිතේදී කරන්නේ පස්සපච්චා වේදනා වේදනා පච්චා සංහා සංහා පච්චා උපාදාන උපාදාන පච්චා බහු ආදී ඔය කොටස් ඔක්කොම ක්‍රියාත්මක වන්නට නම් ප්‍රකට වේදනාවක් දැනෙන්නට ඕන අර අභිධර්ම පොත්වල කියන ආකාරයට අප්‍රකට වේදනාව ඇති වුණායි කියලා ඒකෙන් කිසිම ප්‍රතිඵලයක් ගෙන දෙන්නේ නැහැ ඒක නිසා මෙතන පස්ස කියනකොට තේරුම් ගත යුතුයි ඒ ස්පර්ශය නිසා යම්කිසි ප්‍රකට වේදනාවක් ගෙන දෙනවා නම් ඒ ප්‍රකට වේදනාවක් ගෙන දෙන ස්පර්ශය තමයි මෙහිදී අපි ගණන් ගත යුතුවන්නේ. නැත්නම් ඒ ඒ ඇති වෙන ස්පර්ශ වලින් කිසිම පළක් නැහැ ප්‍රයෝජනයක් නැහැ. ඒකෙන් අපිට කිසිම ආකාරයෙන් බලපෑමක් සිදු කරන්නේ නැහැ. දැන් මේ පාරේ ඉස්සරහා ගමන් කරනවා විවිධ දේවල් දකිනවා චක්කු සම්පස්සාදී ඇති වෙනවා මේ ඇට ඒ තුළින් කිසිම සංස්කාර ධර්මයක් ගලන්නේත් නැහැ ඒක නිසා කිසිම ආකාරයෙන් ලෝභයක් ද්වේෂයක් හෝ ඒකලේශ ධර්මයක් හෝ නැත්නම් කුසල විපාක කුසල සිටිවිලි හෝ ඒ සත්‍යයිතික ධර්ම හෝ මොකක්වත් ඇතිවන්නේ ඒ නිසා සංසාරේ ඒ දකින අරමුණු තුළින් දික්වන්නේ නැහැ මේ නිසා මෙතන මේ පස්සේ තියෙන කොටස් දෙක තේරුම් ගන්න ප්‍රකට වේදනාවක් ගෙන දෙන ස්පර්ශයක් තියෙනවා අපිට නොතේරෙන තරම් වේදනාවක් තියෙනවාද කියලා දැනගන්නට බැරි තරම් වූ ස්පර්ශයක් තියෙනවා. ඒතර ප්‍රධාන වන්නේ අපිට වේදනාව දැනගන්න තරම් ප්‍රකටව තිබෙන ස්පර්ශයක් පමණයි. අන්න ස්පර්ශය ඇති වුණාට පස්සේ සිදුවන ක්‍රියාදාමයේ තියෙන මුලාව තේරුම් ගත යුතුමයි. දැන් අපි ඇහැට රූපයක් දකිනවා කියලා උදාහරණයක් ගමු. ඒ රූපේ දැක්කාට පස්සේ ඉතින් ඒ රූපය හඳුනා ගන්නවා මේ අසවල් දෙයක් අසවල් කෙනෙක් නැත්නම් තමන්ගේ අත දැක්කොත් මේ අත කකුල දැක්කොත් කකුල මූණ දැක්කොත් මූණ ඔය විදිහට ඕන දෙයක් හඳුනා ගන්නවා. ඒ හඳුනා ගන්නවා විතරක් නෙවෙයි සමහරට මේක මම කියලා හිතනවා මේක මගේ කියලා හිතනවා සමහර විට මේක ලක්ෂණයි කියලා හිතනවා නැත්නම් කැතයි කියලා හිතනවා මේවට ඇලෙනවා නැත්නම් ගැටෙනවා නැත්නම් මඳහත් වෙනවා මේ ආදී විවිධ චිත්ත සංස්කාර ධර්ම අර පස්සේ නිසා ජනිත කර දෙනවා මෙතන විශාල මුලාවක් තියෙනවා මම හිතනවා මම දකිනවා මම නැත්තම් මේ මම මේ මගේ කෙනෙක් මගේ දෙයක් ආදී වශයෙන් සිතන කොහොම දේවල් ස්පර්ශය ඇති වුණේ නැත්නම් නැත් කිසි විදක ජනනය වන්නට බෑ. ඇහැට රූපය දැකලා අපි එනවා තමන්ගේ දුවෙක් හරි පුතෙක් හරි දැක්කයි කියලා. මේ මගේ පුතා මගේ දුව කියලා අපි හිතනවා නම් ඒ සිතිවිල්ල ඇතිවීමට අර ස්පර්ශය අනිවාර්යයෙන්ම තිබෙන්නට ඕනේ. ස්පර්ශය නිසා ඒකේ ප්‍රතිපීපාකයක් වශයෙන් ප්‍රතිඵලයක් වශයෙන් අපේ තියෙන නොදස්කමත් හේතු වෙච්ච නිසා මේ මගේ පුතෙක් මගේ දුවෙක් කියන හැඟීම ඇති වෙනවා. තමන්ගේ ශරීරය දැකලා මේ මම මේ මගේ කියන හැඟීම ඕන නම් ඇති කර ගන්නටත් පුළුවන්. එතකොට ඒ සෑම දෙයක්ම ඇති කර දීමට ස්පර්ශයේ මුල් වුණ ස්පර්ශය නිසා මේ වේදනා සංඥා වේදනා සංඥා සංඛාර ආදී চৈতසික ධර්ම ඒ නාමස්කන්ධ ධර්ම ජනිත වීමක් සිදු වෙනවා. ඒ හැර මෙතන වෙන දෙයක් නැහැ කියන කරුණ පැහැදිලිවම අවබෝධ කරගත යුතුයි. එහෙම අවබෝධ කරගන්නකොට Tamanට තේරෙනවා මෙතන මේ දක්වා අපි මුලාවකටපත් වී සිටයගේ. ඒ ස්පර්ශය නිසා මේ සෑම දෙයක්ම සිදුවෙනවා. මෙන්න මේ කරුණත් තේරුම් ගත යුතුයි චේ පස්සකායාවේදී සම්මා මේ පස්ස කොටස් හය දත යුතුයි කියන කරුණ දැනගන්නා විට මේවා පොත්පත්වල නැහැ මේ අපිට හිතන ආකාරයෙන් මේ අපි කියන්නේ එතකොට මේ පස්සේ ඇති වුණාට පස්සේ අපි තේරුම් ගන්නට ඕන ඒවා අනිත්‍ය ධර්මය ඒවා දුක් ධර්මය ඒවා අනාත්ම ධර්මය ඒක නිසාම දුක්ඛ සමුදය සත්‍ය ඒ පස්සේ නිසාම දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවයි කියන කරුණ සෑම ස්පර්ශයක්ම ඇති වෙච්ච ගමන්ම නැති වී යනවා. ස්පර්ශය ඇතිවීමට අනිවාර්යයෙන්ම විඥානයේ පැවැත්ම ප්‍රධාන වශයෙන් තිබිය යුතුයි. මා එක මුලදීම කියවා. එතකොට විඥානයේ ස්වરૂපය මොකද්ද? ඇති වුණු විගසම නැති වී යන්නේ. දැන් මම මේ ශබ්ද පිට කරනවා, මේ අය අහනවා. මේ සෑම ශබ්දයක්ම මේ අයගේ කනේ ඒ ශබ්ද තරංග වැඩි වීම තුළින් තෝත විඥාන ඇති වෙන නිසා සෝත් සංපස්සේ ජනිත කර දෙනවා. සෑම ශබ්දයක් තුළින්ම සෝත සම්පස්සේ ඇති ඒ ශබ්දේ නිරුද්ධ වෙනකොටම ඒ ශබ්දේ නිසා පහළ වූ සෝත සම්පස්සයක් නිරුද්ධ එතකොට මේ දක්වා සෝත සම්පස්ස කියන්නට බැරි ප්‍රමාණයක් දැන් මේ නිරුද්ධ විවි නිරුද්ධ විවි ගියේ ඒ වගේම ඉදිරියටත් නිරුද්ධ විවි යනවා වර්තමාන වශයෙන් ඒක ඒ විදිහට නිරුද්ධ විවි යමින් පවතී මේක තේරුම් ගන්න එතකොට අරමුණු හෝ විඥානයේ හෝ නිරුද්ධ වූ ඥානං පස්සේට තිහිතා සිටින්නට තැනක් නැහැ ප්‍රතිෂ්ඨාවක් නැති නිසා අනිවාර්යයෙන්ම පස්සේ අනිත්‍ය වූ ධර්මයක්. නිත්‍ය ධර්මයක් නෙවෙයි. ඒ වගේම මේ ස්පර්ශය ඇතිවෙච්ච නිසා දුක් සමාඩ ලැබෙනවා. අපිට කිසිම මනසට මනසට කිසිම අරමුණක් නැතුව ඉන්නත් පුළුවන් නම් සිත සාන්තව නිසලව තබාගෙන. ඒක ඉතාම හොඳයි. එතකොට සිංහාල සංසීමක් සමාඩ තිබෙනවා. මේ මනසට විවිධ සිතිවිලි ඇති වෙලා සිතිවිලි ගන්න එක සිතට බරක් සිතට වෙහසක් මේක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්නට බෑ උසස් ධානයකට සිතපත් කර ගන්නට පුළුවන් නම් නැත්නම් ওই පර සමෝදයේ සිතපත් කරගෙන ඉන්නට පුළුවන් නම් ඒ කාලයේ තියෙන ස්වරූප ඒසත් ඒ අවස්ථාවේදී සිතේ පවතින තත්වයයි විවිධාකාර සිතිවිලි ගලන විට සිතේ තියෙන ප්‍රත්‍යය දෙක සංසන්දනය කරලා බලන්න පුළුවන් කෙනෙකුට මේ සිතේවි ධර්ම ජනිත වීම ඒකාන්ත වශයෙන්ම දුකක් ඒ වගේම මනසට වෙහෙසක් බරක් මේ සිතේවි නැතුව සිටින එකම හොඳයි කියන අවබෝධය ඇති වෙනවා. එතකොට පස්සේ නිසා යන්තා සිතේවි ධර්ම ජනිත වෙනවා නම් ඒක ඒකාන්ත වශයෙන්ම දුකේ පහළ වීමක් එතන අපිට අත්දකින්න වන්නේ දුකක්. ඊට අමතරව මා කලින් කිව්වා ස්පර්ශය ඇති වුණාට පස්සේ පසුව මේවා මම කියලා හිතනවා මගේ කියලා හිතනවා ඇලෙනවා බැඳෙනවා ආශා කරනවා සමාවට නොඑක ආකාර විවිධ ආකාර චිත්ත සංස්කාර ධර්ම ගණනය කර ගන්නවා මේ සෑම දෙයක් වලින්ම දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවා සංසාර දුකට සමා ඇද දමනවා මේ නිසා මේ පස්සේ දුකක් සහ දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් අවබෝධ කරගත යුතුයි ඊළඟට මේ පස්සේ කියන එක ඒකාන්තයෙන්ම තමාගේ හෝ තමන්ට ධර්මයක් නෙවෙයි අනාත්මයි. ඇහැ කියන එකත් තමාගේ දෙයක් නෙවෙයි, බාහිරට පේන රූපත් තමාගේ දෙයක් නෙවෙයි, චක්ක විඥානය කියන එකත් හේතුඵලනිෂය ඇති වෙච්ච ධර්මතාවයක් වෙනවා. මම හෝ මගේ මනස ධර්මයක් නෙවෙයි. හේතුම් නිසා ඇති වෙච්ච ඵල ධර්මයක්. මේ ඇස රූපය චක්ක විඥානය කියන කොටස් තුනම අනාත්ම වන කල චක්ක සංපස්සේ කිසිසේත් මාත්මයක් කියලා ගන්නට පුළුවන් දෙයක් නෙවෙයි ආත්මයක් කියලා ගන්නෙන්න බෑ. මොකද හේතුව ඇසත් අනාත්මයි, රූපත් අනාත්මයි, චක්ක විඥානත් අනාත්මයි. ඒ තුනේ මේකතුවක් ඒක නිසා අනාත්ම වේදේ. මේ විදිහට තමයි කන නාසය කන නාසය දිව ශරීරය මනස ආදී ඉන්ද්‍රියන වලට ඒ වගේම ශබ්ද ගන්ධ ආදී ඒ අරමුණුයි ඒවා නිසා පහළ වෙන සෝත විඥාන ආදී විඥාන සියල්ලම අනාත්මයි ඒ නිසා පහළ වෙන සෝත සම්පස්ස ආදී සියලුම ස්පර්ශ කොටස අනාත්මයි කියන එක තේරුම් ගන්න. එතකොට මේ පස්සේ තුළින් අපි යම් ආකාරයකින් මුලාවකටපත් වෙලා දුක්ඛ සංදේශත්‍ය ජනිත කරගෙන මේ දක්වා සංසාරේ පුරා ඉදදී ඉදදී මෙරි මෙරි ආව එකක් තේරුම් ගත යුතුයි ඒක තේරුම් ගන්නට නම් මනා ප්‍රඥාවක් පිටෙන්නටම ඕන. මේ මනා ප්‍රඥාවකින් ඒක දකිනකොට Tamanට තේරෙනවා මේ පස්සේ කියන එක ඇලුම් කළ යුත්තක් නෙවෙයි කියන එක. මොකද මේ ස්පර්ශයට ඇලෙනවා ඇලෙන නිසා තමයි මේ ලෝක සත්‍ය නොයෙක් දේවල් කරන්නේ. ඇහැර රූපයක් දැකලා ඒ තුළින් ඇති වෙන චක්කු සංපස්සේ නිසා සුඛ වේදනාවක් ආදී ජනිත වුණොත් ඉතින් මේ සුඛ වේදනාවට ඇලෙන නිසා ඒ සුඛ වේදනාව ගෙන දුන්න රූපයටත් ඇලෙනවා. ඒ රූපයට ඇලෙන්න චක්කු සංපස්සේ අවශ්‍යයි, චක්කු විඥානය අවශ්‍යයි. ඒක නිසා ඒවටත් ඇලෙනවා. මේ විදිහට තමයි සිත ක්‍රියාත්මක වන්නේ. අනිත් ඉන්ද්‍රයන්ටත් එහෙමයි. මිනිසා මේ ඇලීම බැඳීම ආදී සියලුම ධර්මයන් ජනිත කර දෙන මේ ස්පර්ශය අපේ යහපත සඳහා පවතින ධර්මයක් කියලා හිතන්නට එපා. මේවා නිසා ඇත්ත වශයෙන්ම අපි දුකකට පත් වුණා සංසාර දුකට වැටුණා ඒ වගේම අනාගතයේ දුකකට පත්වන්නට පුළුවන්. මේ නිසා පස්සේ කියන එකේ තියෙන ඒ භයානකකම ඒ කියන්නේ ඒකෙන් ඒකෙන් ඇතිවන ආදීනවය අප තේරුම් ගත යුතුයි. මේ පස්ය එක අන්තයක් පමණයි. ඔය මහා නිද්දේශපාළියේ තියෙනවා මෙහෙම පාඩයක් පස්සෝ ඒකෝවන්තෝ පස්සමුදයෝ ဒ ුතියෝ අන්තෝ පස්ස නිරෝධෝ මජ්ජේ මජ්ජේ පස්ස නිරෝධෝ මජ්ජේ මන්තාය න ලිප්පති කියලා පාඩයක් ස්පර්ශය කියන එක ඒකාන්තයක් ස්පර්ශ සමුදය කියන එක තවත් අන්තයක් ස්පර්ශ නිරෝධය කියන එක තවත් දෙයක් මේ ස්පර්ශ නිරෝධය පිළිබඳව මන්තාය නලිප්පති නුවණින් යුතුව ඇලෙන්නේ නැතුව සිටින්නට ඕන. ඒක ඊටාම වැදගත් කාරණාවක් මේ තේරුම් ගත යුතුයි. මේ අන්ත ඒකාන්තයක් පස්සේ පස්ස සම්බේ තවත් අන්තයක් පස්ස නිරෝධයේ මැද ඒ මැද තියෙන පස්ස නිරෝධයකෙහි ඇලෙන්නට එපා කියන කරුණ. මේ වගේ අන්ත වශයෙන් දැක්විය හැකි කරුණ රාශියක් තියෙනවා. ඕනනම් අපිට කියන්නට පුළුවන් අත්ත කෙලමතාන යෝගයක අංශයක්, කාමස්කල්ලිකාන යෝගයේ තවත් අංශයක්, මධ්‍යම ප්‍රතිපදාව තවත් අංශයක්. නැත්නම් අපිට කියන්න පුළුවන් මේ ඒකම තියෙන අටවල නිर्देशයේ මේ කියන කාරණාව අතීතේ කාන්තයක් අනාගතේ තවත් අන්තයක් වර්තමානයේ නැද සුඛ වේදනාව ඒකාන්තයක් දුක් වේදනාව තවත් අන්තයක් මැදහත් වේදනාව නැද ඊළඟට අධ්‍යාත්මික ආයතන හය ඒකාන්තයක් බාහිර ආයතන හය තවත් අන්තයක් දෙවෙනි අන්තයේ විඥානයේ මැද නාම ඒකාන්තයක් රූප තවත් අන්තයක් විඥානයේ මැද ඒ වගේම දක්වලා තියෙන සක්කාය ඒකාන්තයක් සක්කාය සමුදය තවත් අන්තයක් සක්කාය නිරෝධයේ මැද කියලා සක්කාය කියන්නේ ආත්මයක් ඇත කියලා පිළිගා කටයුතු කරන එක රූපේ වේදනා සංඥා සංඛාර විඥාන ඔක්කොම ආත්මය කියලා හිතාගෙන කටයුතු කරන එක තමයි සක්කාය කියලා කියන්නේ. එතකොට මේ විදිහට අන්ත වශයෙන් දක්වපු කොටස් පොත්වල දක්වා තිබෙනවා. මෙතන අපි මේ පස්සේ ඒකාන්තයක් කියන එක පමණක් ගමු. පස්සය කියන එක දැන් මේ දන්නවා. පස්ස සමුදයෝ ဒ ුතියෝ අන්තෝ දෙවන අන්තය තමයි පස්ස සමුදය. දැන් අපි කෝ අර ත්‍රිකෝණයේ උපමාව ගත්තොත් කෝටු කෑලි තුන එකිනෙකට කොන් කිට්ටු වෙන නිසා තිබෙන ආකාරයෙන් තැබීම තමයි ඒකේ සමුදේ. ඒක නිසා තමයි ඒක ත්‍රිකෝණයක් වශයෙන් අපිට දිස්වෙන්නේ. නැත්නම් ඒක ත්‍රිකෝණයක් වශයෙන් දිස්වන්නේ. මේ වගේ තමයි ඇහැයි රූපයයි චක්කු විඥානයේ තිබෙනාගේ එකතු වීම නිසා චක්කු සංපස්සේ දිස්වෙනවා. ඒ පස්ස සමුදේ ඒ අපි මේ කියේ. කනයි ශබ්දයයි ඇසීම නිසා පහළ වුණු සෝත විඥානයේ කියන කොටස් තුන සම්බන්ධ වෙච්ච නිසා තමයි සෝත සම්පස්සේ. එතන සෝත සම්පස්සේ සමුදේ එතකොට කන ශබ්දේ සෝත විඥානයේ කියන කොටස් තුන. මේ විදිහට අනිත් ඉන්ද්‍රියන්. එතකොට පස්සෝ ඒකෝන්තෝ පස්ස සමුදේ ද්විතීයෝන්තෝ පස්ස නිරෝධෝ මජ්ජි. මැද පස්ස නිරෝධේ දැන් අර ත්‍රිකෝණී උපමාව ගත්තොත් එහෙම ඇතිවෙච්ච හේතු කෝටු කැලි තුන සමීප කිරීමේ හේතුව ඒ හේතුව නිරුද්ධ කරන්නට නම් ඒ කෝටු කැලි තුන ඈඩ් කරන්න ඕනේ. එතකොට ත්‍රිකෝණයේ නිපෙණී යනවා අපිට වැටෙන්නේ ත්‍රිකෝණයක් කලින් දිස්සුණා දැන් ඒ දිස්සිච්ච ත්‍රිකෝණේ නොතේරිය. එක කෝටු කැලක් විශ් කරගොත් ඒත් නෑ දෙකක් විශ් කළත් නෑ තුනක් විශ් තුනක්ම පැත්තකට දැම්මත් ත්‍රිකෝණයක් දෙස්සන්න එතන තියෙන්නේ හිස් බව. මෙන්න මේ හිස් භාවයට සිතපත් කර ගැනීම සඳහා මේ පස්සේ ඒකාන්තයක් පස්ස සමුදේ තවත් අන්තයක් පස්ස නිරෝධය මැද කියන එක තේරුම් ගතියි. දැන් ප්‍රායෝගික වශයෙන් මේ වෙලාවේ මේක කරන්නට නැහැ වුණත් නිවෙස් වලට ගියාට පසුව ටිකක් සිත සමාධිමත් කරලා මේ පස්ස නිරෝධය අත්දකින්නට බලන්නට පුළුවන්. මේ ඇයි පුළුවන් එහෙම කරන්නේ. එතකොට චක්කු සම්පස්සේ ඵලයෙන් ගන්නවා. චක්කු සම්පස්සේ කියන එක මම දන්නවා. චක්කු සම්පස්ස සම්දේ බලනවා. බලනකොට Tamanට තේරෙන්නට ඕනේ ඇහැ තිබෙනවා, රූප තිබෙනවා. මේ ඇහැයි රූපයි කියන දෙකෙන් වැදගත් භාවයක් නැහැ. ඒ පිළිබඳ දැනීම් පහළ වුණේ නැත්නම් ඒක නිසා ඇහැ කියන්නේ දැනීමක්. රූප කියන්නේ දැනීමක්. චක්කු විඥානය කියන්නේ දැනීමක්. මේක දැන් තේරුන්නේ නැතත් පසුවට තේරුම් ගන්න බලන්න. එතකොට මම මේ කියන්නේ මොකක්ද කියලා අවබෝධ වෙයි. කන කියන එක අපිට අරමුණු වන්නේ අපි ඒ පිළිබඳ අපට සිතක් පහළ වුණ නිසා පමණයි එම නිසා සෝතේ කියන එකත් කන කියන්නේ විඥාන මාත්‍රයක් දැනීමක් කනට ඇහෙන ශබ්ද අපේ පිළිබඳ දැනීම් පහළ වුණේ නැත්නම් අපිට මේ ශබ්ද වලින් කිසිම වැඩක් නැහැ. දැන් මෙතනම බීදි මිනිහෙක් හිටියොත් එහෙනම් මම මෙච්චර කොච්චර බණ කීවත් ඒ ඇයට ඒ බීදි මිනිහයාට මේ මොනවත් ඇහෙන්නේ නැහැ. ශබ්දේ තිබුණාට ඇති වැඩක් නැහැ. සෝත විඥානේ පහළවන්නට ඕනේ. ඒක නිසා සෝත විඥානේ ඇතිුනේ නැති ශබ්ද වලින් කිසිම පළක් නැහැ. ඒක නිසා ශබ්දේ කියන්නේ නාම ධර්මයක්. අපිට වැදගත් වන්නේ ඒකයි. සෝත විඥානේ කියන්නේ නාම ධර්මයක්. ඒතකොට සෝත සම්පස්සේ කියන්නේ තනිකර නාම ධර්මය. මේ විදිහට මේ ඉන්ද්‍රිය හයම නාම ධර්ම බවට පස්වන ආකාරය දැකිය යුතුයි. දැන් මේ පස්ස නිරෝධය දකින්නට නම් අර කෝටු කෑලි තුන ඈතට අපි විශකලා වගේ ත්‍රිකෝණේ නැති වී යනවා. එතකොට ඒ විදිහට මේ පස්සේ ඇතිවීමට හේතු සමුදේ ධර්මයන් ඈත් කරන්නට ඕනේ. ඇහැ කියන එක සම්මුතියක් ප්‍රඥප්තියක් පමණයි කියන එක මම කලින් කියනවා. මම හෝ මට ආයත් ධර්මයක් නෙවෙයි. ඇහැ පිළිබඳ දැනීමක් ඇති වුණේ නැත්නම් ඇස තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒක නිසා ඇස වෙනම ධර්මයක් මේ පස්ස සමුදේ එක කොටසක් කියලා ඒක තේරුම් ගන්න. ඇතට පෙනෙන රූප තනිකරම බාහිර වශයෙන් ඇති ඇතෙන් බාහිරව තියෙන දේවල් අපි මේ දර්ශනය කරන්නේ ඒ එකක්වත් සමාහෝ තමාට අයත් දෙයක් නෙවෙයි ඒ සෑම රූපයක්ම ප්‍රඥාක්තියක් තියෙනවා ඒ කියන්නේ මතු පිට වර්ණ රූපේ හැර කිසිවක් දකින්නේ නැහැ නමුත් ඒ දකින දේවල් පිළිබඳ විවිධ හැඟීම් සංඥා දාගෙන මම කියලා හිතාන මගේ කියලා හිතාන නැත්නම් ඇලිලා බැඳිලා ආශා කරගෙන නැත්නම් මේවා හොඳයි ලස්සනයි නැත්නම් එහෙමත් නැත්නම් කැතයි වටිනවා නොවටිනවා යනවා ආදී විවිධ චිත්ත සංස්කාර දාගෙන අපේ කටයුතු කරන්නේ අර ප්‍රඥප්තියේ එල්බගෙන සිටින නිසා. එම නිසා ඒ ඇහැට ඇහැට පෙනෙන රූප කියන්නේ සංකර්ම නාම ධර්මයක් හැර වෙන දෙයක් නෙවෙයි ඒකත් මම අයින් කරනවා කියලා අයින් කරනවා. ඇහත් පැත්තකට අයින් කරනවා සිතින් ඇහැට පෙනෙන රූපත් අයින් කරනවා. චක්කු විඥානය කියන්නේ තමාගේ ධර්මයක් හෝ තමාට අයත් දෙයක් නෙවෙයි, තමා නෙවෙයි. ඒවා හේතුන් නිසා ඇති වුණා, ඇති වෙච්ච ගමන්ම නැති වී යනවා, නැති වුණාට පස්සේ මම මගේ කියලා ගන්න දෙ කිසිවක් දෙයක් කිසිවක් ඉතිරවන්නේ ඒක තනිකරම අනාත්ම ධර්මයක් මේකත් මම අයින් කරනවා කියලා අයින් කරනවා. ඇහත් සයින් කරනවා රූපත් සයින් කරනවා ශක් විඥානයත් සයින් කරනවා අයින් කළොත් මජ්ජේ නිරෝධෝ නිරෝධය කියන්නේ මැද මැද කිසිත් නැහැ කිසිත් නැති සත්‍යයකට සිත සිතපත් කරගන්නට පුළුවන් ප්‍රඥාව සමාධිය දියුණු නැති වෙනකොට මේක කරලා එහෙම සිත සමා ශූන්‍යතාවයකටපත් කරගන්නට පුළුවන් කමක් නැහැ නමුත් එහෙම තියෙන කෙනෙකුට පුළුවන් මේ විදිහට කනටත් බලනවා නාසයට, දිවට, සෑම ඉන්ද්‍රියන්ට බලන විශේෂයෙන්ම ශරීරයට බලන්නට ඕන. ශරීරය කියන්නේ ඒක තමන්ගේ නාමස්කන්ධයක් කියලා තේරුම් ගත යුතුයි. තමන් සිතෙන් තමන්ගේ ශරීරයේ දේශ බලන විට ශරීරයක් කියනවා කියලා පේනවා. ඒ පෙනෙන දැනීම නැත්නම් ශරීරයක් තියනවාද කියලා දන්නේ නැහැ. ඒක නිසා රූපස්කන්ධය කියන එක නාම ධර්මයක් බවට පත් වෙනවා. මෙන්න මේ නාම ධර්මයක් බවට පත් වෙන ආකාරය දකින්නට ඕනේ. කයට දැනෙන පොත්සබ්බ මේක උදේනේ උඹදෙනේ මුලාවටපත් වෙනවා මේ අපි හිතමු මිනිහෙක් ගෑවුනා ගෑණියක් ගෑවුනා නැත්නම් ඇද ඇතිලා පොත්ත මෙට වැඩි දෙයක් ගෑවුනා ශරීරයට ඕවට ඇලුම් කරන බොහෝ දෙනෙක් මොකක්ද මෙතන සිදුවන ක්‍රියාදාමය කියලා තේරුම් ගත යුතුයි අපිට යම් දෙයක් ස්පර්ශ වුණාට පස්සේ කයට ස්පර්ශ වුණාට පසුව අපිට ඒ පිළිබඳ ශීතලක් හරි රසණයක් හරි දැනෙනවා නම් අපි අත්දකින්නේ ස්පර්ශ වෙච්ච දේ තියෙන තේජෝ ධාතුව. යම් කිසි දෙයක් ස්පර්ශ වුණාට පසුව අපිට යම් කිසි මුද්ද මොලොක් භාවයක් දැනෙනවා නැත්නම් හැදිද්දී සදබල සද ස්වરૂපයක් දැනෙනවා ඒ අපි අත්දකින්නේ ඒ කයට ස්පර්ශ වෙච්ච දේ තියෙන පටවි ධාතුව. එතකොට මේ ධාතු මාත්‍රයක් හැර ස්පර්ශ වෙන කෙනෙක් නැහැ ස්පර්ශ වෙන දෙයක් නැහැ. මේක පැහැදිලිවම තේරුම් ගන්න. පණ ඇති දෙයකටත් එකයි, පණ නැති දෙයකටත් මේක පොදි. අපි හිතමු අමනුෂ්‍යෙක් ඇවිල්ලා කරදර කරනවා කියලා. අපි හිතනවා අපිට අමනුෂ්‍යෙක් කරදර කරනවා කියලා. සම්මුති වශයෙන් එහෙම කතා කරනවා. සත්‍ය වශයෙන් අමනුෂ්‍යය ඇවිල්ලා කරදර කරනවා. නමුත් ඒ වෙලාවේ තියෙන්නේ මොකද්ද? Tamange සිත තුළ පහළන මේ අමනුෂ්‍යයෙක් ඇවිල්ලා කරදර කරනවා කියන හැඟීම. ඒක සිතීලි ධර්මයන්. ඒ කරදර කරන විට සමහරට සද්ද කරනවා නම් පඨවි ධාතුවක් ඒ දැනෙන්නේ. නැත්තම් ප්‍රශ්නයක් දානවා නම් තද රස්න දාන්න පුළුවන් ඒකට ඒතකොට තේජෝ ධාතුවක් දැනෙන්නේ මේ නිසා යම් කිසි පීඩණයකට පත් කිරීම නිසා දුකක් දැනෙනවා නම් ඒ පීඩන ස්වરૂපයේ තියෙන පඨවි ධාතු ආදී දකින්නේ සත්‍ය වශයෙන් මේ පඨවි ආදී ධාතු හැර එතන අමනුෂ්‍යය කියලා කෙනෙක් නැහැ පඨවි ආදී ධාතු හැර මායෙක් කියලා කෙනෙක් නැහැ ෂඩේ ආදී ධාතු ඇර ගැහණියක් කියලා කෙනෙකුත් නැහැ මිනිහෙක් කියලා කෙනෙකුත් නැහැ දුවෙක් පුතෙක් කියලා කෙනෙකුත් නැහැ බලලෙක් බල්ලෙක් ආදී Taman ආදරයට ඇති කරන සතෙකුත් නැහැ මේ මුලාව ලෝක සත්‍යයේ සිත තුළ තිබෙන සාකල් මේ ධර්මයන් උපාදාන කරන්න කරනවා කරන්නට සිදු වෙනවා ඒ නිසාම කර්ම සංස්කාර ජනිත කරගෙන සංසාරේ පුරා නැවත නැවත ඉපදී ඉපදී යන්නට සිදු වෙනවා. ඒ ඇයි. එතකොට මේ තේරුම් ගන්න කය පිළිබඳව බලන විට කයට දැනෙන පොට්ටබ්බ ධම්ම ඔක්කොම සමාට අයත් ධර්මයක් නෙවෙයි මෙතන සම්නික්කරණ සමාගයේ සිට තුල මුලාවක් තිබුණා මේ මුලාව තේරුම් අරගෙන මේ පොට්ටබ්බත් අයින් කරනවා කියලා අයින් කරනවා කයත් අයින් කරනවා පොට්ටබ්බත් අයින් කරනවා ඊට පස්සේ කාය විඥානය සිටින් අයින් කරනවා කියලා අයින් කරලා බැලුවොත් සම්පූර්ණයෙන්ම කය නොපෙනී යනවා සම්පූර්ණ ශූන්‍යතාවයකට සිටපත් වෙනවා කය තියෙනවද කියලා සිතට පේන්නේ නැහැ. සිතින් සිතට දැනෙන්නේ නැහැ කයක් තියෙනවද කියලා. මේක තමයි අපි මේ ඕලාරික මට්ටමක තියෙන ශූන්‍යතාවය කියලා ප්‍රකාශ කරන්නේ. මේ தත්ත්වයට සිතපත් කරගන්නට පුළුවන් සතිය දියුණු, සමාධිය දියුණු, ප්‍රඥා දියුණු කෙනෙකුට පමණයි වෙන කෙනෙකුට නෙවෙයි. ඒ தත්ත්වයටපත් වුණොත් මනෝ සම්පස්සේ නිරුද්ධ කරන්නට ඕනේ. මේක අමාරුම කාර්යය. මේක සාමාන්‍ය කෙනෙකුට කරන්නට බෑ මනෝ සංපස්සේ නිරුද්ධ කරනවා කියන එක ඉතා ගැඹුරු ප්‍රඥාවක් තියෙන කෙනෙකුට පමණයි කළ හැකි වන්නේ. මෙහිදී කෙනෙකුට අත්දකින්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ භවංග සිත කියන්නේ. දැන් බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ නිින්ද ගියාට පස්සේ ඇති වෙන සිත තමයි භවංග සිත. ඒක අපිට තේරුම් ගන්නටත් බෑ, තේනවද කියලා දන්නේ නැහැ කියන්නේ. එහෙම තමයි පොත්පත්වල දැක්වෙන්නේ. නමුත් මේ භවංගසිත එදිනදා ජීවිතයේදී අත්දකින්න පුළුවන් සමාධි ප්‍රඥා දීම කෙනෙකුට ඒ භවංගයට සිතපත් කරගෙන සිටින්නට පුළුවන්. එතකොට අර අන්තිමට ඉතුරු වෙච්චි ශූන්‍යතා දර්ශනයේදී කොටස් තුනක් තියෙනවා. මනසයි ධම්මා මනෝ ධම්මාරම්මන සහ මනෝ විඥාන කියන ඒ විස්පස්සේ ඒ මනෝ සංපස්සේ ඇතිීමේ සමුදේ අපි කියේ. එතකොට මෙතන මනෝ කිව්වේ බහාංග සිත. එතකොට ධම්මාරම්මන කිව්වේ මොකක්වත් නැතුව දැනෙන හිස් ස්වરૂපය. ඒක පිළිබඳ දැනීමක් දැන් තියෙනවා නින්ද ගිහිල්ලා නෙවෙයි ඒ දැනීම මනෝ විඥානයක්. මෙන්න මේ කොටස් තුන දකින්නට පුළුවන් වෙන්නට ඕනේ මනෝ ස්පර්ශය නිරුද්ධ කරන්නට. ඒ තැනස්සාට පුළුවන් මේ තියෙනවා මෙන්න මෙතන බහාංගසිත බහාංගසිතට අරමුණු වන හිස් බවක් තියෙනවා හිස් බව කියන එකක් දැනීමක් මෙතන ඒ කියන්නේ මනසට දැනෙන ධම්මාරම්මන සෑම එකක්ම දැනීමක් පමණයි ඒ කියන්නේ ඇහැට පෙනෙන රූපයක් නම් බාහිර වශයෙන් රූපයක් තියෙනවා කියලා කියන්නට පුළුවන් කනට හෙන ශබ්දයක් නම් බාහිර වශයෙන් ශබ්දයක් තියෙනවා කියලා අපිට හිතන්නට පුළුවන් නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ. මේවත් බාහිර වශයෙන් තියෙනවා කියලා අපිට කියන්නට පුළුවන්. නමුත් මනසට දැනෙන ධම්මාරම්මන ඔක්කොම සිටිවිලි ධම්ම පමණ. වෙන එකක් නෙවෙයි. ඒක නිසා ඒ ශූන්‍යතාවයේ දැන් ධම්මාරම්මණය බවට පත්වන්නේ ඒකත් දැනීමක්. ඒ පිළිබඳ දැනීමක් නැත්නම් නිින්ද කියනම ඔය මොනවද තේරෙන්නේ. මනෝ විඥානය කියන්නේ දැනීමක්. භවාංග සිත කියන්නේ දැනීමක්. එතකොට මනෝ සංපස්සේ සමුදය භවාංගය කියන්නේ දැනීමක්. ශූන්‍යතාවයේ වශයෙන් දැන් අත්දකින ධම්මාරම්මණයක් දැනීමක්. ඒ නිසා පහළ වෙන මනෝ විඥානය කියන්නේ දැනීමක්. මේක හිතට පැහැදිලිව පේන්නට ඕනේ. පෙන්වන්නට පස්සේ මේ දැනීම අනිත්‍යයි අනිත්‍ය නිසාම නිරුද්ධ වී යනවා. නිරුද්ධ වූ ගියාට පස්සේ කිසිවක් ශේෂවන්නේ මම මගේ ආත්මය ආදී වශයෙන් ග්‍රහණය කරන්නේ. ඒ தත්ත්වයේ හරියට අත්දැක්කොත් එීම සිත සීතල වෙලා නිවෙනවා. ඒ නිවීමේ තියෙන මනෝස්පර්ශයක් ඒ සීතල වී දිවි ගියේක අරමුණු වෙනවා ඒක දැනෙනවා ඒ සීතලයේ ගිය නිවෙන්ජේ කර්මණු වෙන්නේ භවංග චිත්ත පරම්පරාවට ඒ වගේම ඒක පිළිබඳ දැනීම ඇති වෙන විට මනෝවිඥානයේ පහළන ඒක නිසා මෙතනක් තියෙනවා මුලාවක් මොකද මෙතනක් නිවීමක් තියෙනවායි කියලා හිතලා ඒකට ඇලිලා බැඳලා උපාදාන කරගෙන කටයුතු කරන්නට කෙනෙක් පෙළඹෙන්නට පුළුවන් මේකත් අනිත්‍ය ධර්මයක් නිත්‍ය දෙයක් නෙවෙයි මේකත් සංස්කාර ධර්මයක් හේතුන් නිසා හටගත් ධර්මයක් හේතු තුනක් මා දැන් කියවතන ඒ හේතුන් නිරුද්ධ වී යනකොට මේකට හිතින්නට පිළිසන්නට තැනක් නැති වෙනවා. එහෙම වුණොත් එහෙම මේකක් නිරුද්ධ වී යනවා. මේක නිරුද්ධ වී ගියොත් එහෙම මෙතන මම මගේ කියලා ගන්නට කිසි දෙයක් නැහැ කියන එතකොටම නැහැ කියන අවබෝධය ඇති වෙනකොට කනාත්මයි කියලා අවබෝධ වෙනකොට ඒ ධර්මයක් නිවි ගොස් නිවනට සිතපත් කර ගන්නට පුළුවන්. මේ විදිහට මේ ස්පර්ශ කොටස් හය දැකීම තුළින් උනන් කෙනෙකුට නිවන් දකින්නට පුළුවන් හැබැයි මේක සාමාන්‍ය කෙනෙකුට නෙවෙයි ගැඹුරු ප්‍රඥාවක් තියෙන කෙනෙකුට පමණයි විශේෂවන්නේ. අන්න එතන. මේ දක්වා කියපු කරුණවල තියෙන සාරාංශය කියලා අප මේ දේශනාව දැන් නිම කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි ස්පර්ශ කායාවේ සම්බා කියන කොටසයි කියේ ස්පර්ශ කොටස් හයක් තියෙනවා. ඒක දතේතේ කියන්නේ. ඒ කොටස් අය තමයි චක්කසෝත ධන දිවවා කාය මනෝ කියන ස්පර්ශ හය. මේ ස්පර්ශ හයේ ප්‍රධාන වන්නේ විඥානය කියන එකයි මා කලින්ම දැක්කේ. අනිත් එක මේ පස්සේ කියන එක ප්‍රඥාත්යක් කියලා කියනවා. ප්‍රඥාත්යක් නැත්නම් සම්මුතියක්. ඒ කියන්නේ ඇහැ කන ආදී ඉන්ද්‍රියනොත් ප්‍රඥාත්ය ඒවට හම් වෙන රූප ශබ්ද ආදී ප්‍රඥාත්ය නිසා පහළන චක්ක විඥාන සෝත විඥාන ආදී ප්‍රඥාත්ය මේ ප්‍රඥාත්ය නිසා මේ චක්ක සම්පස්ස ආදී ප්‍රඥාත්ය මේ මේ පස්සකාය හය දකිනකොට අපි ඒවා දකින්නට උනේ තුලින් අපි සංසාරයට ඇදලා දමපු ආකාරය. මේවා ඒකාන්ත වශයෙන්ම දුකක් ඒ වගේම මේවා දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් ක්‍රියාත්මක වුණාය කියන කරුණ තේරුම් ගත යුතුයි. මේ පස්සාදී කොටස් හැම එකක්ම අනිත්‍ය වශයෙන්ම ඒ වගේම අර කලින් කිය විදිහට දුකක් සහ දුක්ඛ සමුදයක් වශයෙන්ම ඒවා සමාතය ධර්ම නොවේ අනාත්ම ධර්ම වශයෙන්ම තේරුම් ගන්නට ඕන. මේ පස්සේ තුල තියෙන වේදනාවක් ගෙන දෙන පස්සයක් සහ වේදනාවක් ගෙන නොදෙන ප්‍රශ්න ස්පර්ශයක් ඒ වේදනාවක් ගෙන දෙන ස්පර්ශය තමයි ඊටාත්ම අපට සංසාර ගමන දිග්ගැසීමට ඕන ඉවහල්වන්නේ නැත්නම් වෙනත් ආකාරයෙන් ශිකවිද ධර්ම දැනිත කර ගැනීමට උපකාරවන්නේ. එහෙම නැතුව වේදනාවක් ගෙන දෙන්නේ නැති ස්පර්ශය ඇති වෙච්ච ගමන නැති වෙනවා ඒක කිසිම වැදගත් භාවයක් නැහැ. එතකොට ඒ ස්පර්ශ නිසා මම කියලා හිතනවා මගේ කියලා හිතනවා ඇලෙනවා ගැටෙනවා මේ චිත්ත සංස්කාර ධර්ම ඔක්කොම දැනෙන ගලාගෙන යනවා ඒ නිසා මේ පස්සේ කෙරේ පවත්නා වූ මුලාව තේරුම් ගන්නට ඕන එහෙම තේරුම් අරගෙන මේ පස්ස සමුදය දකින්න පස්ස සමුදය දැකලා පස්ස සමුදය අයින් කරන්න එතකොට පස්සෝ ඒකවන්තෝ පස්ස සම්බියෝ ဒ ුතියවන්තෝ මග්ගේ නිරෝධෝ පස්ස නිරෝධය නැද මේ මැද මන්තාය නැලිප්පති ඒකට ඇලෙන්න තෙපා නුවණින් යුතුව. අර ශූන්‍යතාවයකට අපි හිතපස්සනාකාරයට ප්‍රකාශ කරලා ඒවටත් ඇලෙන්න දෙපා. ඒ ඔක්කොම සංස්කාර ධර්ම කියලා මෙනෙහි කරන්න කිව්වේ ඒකයි. ඒවා ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. මෙහෙම කටයුතු කිරීම තුළින් කෙනෙකුට නිවනට හිතපත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එසේ නිවනටපත් කරගන්නට නම් අනිවාර්යයෙන්ම ප්‍රඥාව දියුණු වී සිටිය යුතුමයි නැති කෙනෙකුට බැහැ. මේ විදිහට කටයුතු කිරීම තුළින් මේකටත් නිවන් සුව අත්දැකීමට වාසනාව ශක්තිය උදා වේවා. එසේ නොහැකි වුණත් මේ පිළිබඳ ධර්මාවබෝධයක්වත් ඇති වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ කෙටි දේශනාව මෙතනින් දැමීම කරමු. අනිම කරනවා. දෙවියන් ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මං පරන්ති ශාසනය කනිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගම සකල සමාගමෝ හෝතු යාව නිබ්බාන සත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවත්ත්‍ය මහන් හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡත මේ කල සියලු මුක්ෂල සත්‍ය මේ සත්‍ය නිසසීමට වාසනාව ශක්තිය උදා වේවා අභිවාදන සීලස නිත්‍යං උද්ධාපිතානි චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනී විත ඉතෝ නිබ්බාන සම්පත්තේ හිමිනාසේ සමින්දතු සෝපත්තේ වා නිවස්සර දේවා